වැඩ සිටින මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා සම්පන්න පින්නතුනි වයසට ගිය කෙනෙක් දැක්කහම තමනුත් වයසට යනවා එයින් නිදහස් වෙලා නැහැ කියලා තේරුන්ගෙන සිහි කරන්න කියලා බුදුරජාන් වහන්සේ අපට අවවාද කරනවා ඊළඟට ලෙඩ වුණ කෙනෙක් දැක්කහම මමත් ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්තයි එයින් තාම නිදහස් වෙලා නැහැ කියලා තේරුම්ගෙන සිහි කරන්න කියලා බුදුරජාණන් වහන්සේ අපට අවවාද කරනවා. මරුණ කෙනෙක් දැක්කහම මරණයක් දැක්කහම මමත් මැරෙන ස්වභාවයෙන් යුක්තයි. එයින් නිදහස් වෙලා නැහැ කියලා නිතර සිහි කරන්න කියලා බුදුරජාණන් වහන්සේ අපට අවවාද කරනවා. මක්නිසාද අපට එහෙම අවවාද කරන්නේ මේ මිනිස් ලෝකයේ වේවා එහෙම නැත්නම් මේ ලෝක ධාතුවේ කුමන තැනක හෝ වේවා යමෙක් ඉපදිනවා නම් ඒ ඉපදින කෙනාට තිබෙන ලොකුම අර්බුද තමයි ලෙඩ වෙන එක. ඉපදුන කෙනාට ලෙඩ නොවී ඉඳ ලැබෙන්නේ ලෙඩවීම තියෙනවා. ඒක ඒකාන්තයෙන් දුකට අයිති දුක් උපදවන දෙයක්. ලෙඩවීම දුකක්මයි. නුවණ තියෙන කිසි කෙනෙකුට කරුණු සහිතව ප්‍රකාශ කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ලෙඩවීම දුක් නොවේ. ලෙඩවීම ලෙඩවීමෙන් දුක් ඇති කරන්නේ නැහැ කියලා නුවණැත්තෙකුට ප්‍රකාශ කරන්න බෑ. නුවණ තියෙන ඕනම කෙනෙක් ලෙඩවීම දුක් සහිතයි දුකට අයිති ඒක දුකක් කියලා පිළිගන්නවා ප්‍රකාශ කරනවා. ඒකන වාද කරන්නේ නැහැ. ඒ වගේම තමයි මේ ලෝකයේ උපන් යම් කෙනෙක් ඇද්ද යම් සත්වයක් ඇද්ද ඒ උපන් කෙනා වයසට යන ස්වභාවයෙන් යුක්තයි උපන් කෙනාට වයසට නොගොස් ඉන්න බෑ දිරීමට ලක් වෙනවා දිරනවා ඒතරේ දිරන ස්වභාවය එමෙතන් දිරීම ඒකාන්තයෙන් දුකක් දුකට අයිතියි නුවණ තියෙන කිසිවෙකුට එය එයත් දුක නොවේ කියලා කියන්න බෑ. නුවණ තියෙන කෙනෙකුට කරුණ සහිතව ප්‍රකාශ කරන්න බෑ. වයසට යෑම එහෙම නැත්නම් දිරීම දුකක් නොවේ කියලා කියන්න බෑ. ඊළඟට උපන් කෙනාට නොමැරෙන්න පුළුවන්කමකුත් නැහැ. නොමැරී සිටින්න පුළුවන්කමක් නැහැ. උපන් කෙනෙක් ඇද්ද ලෝකේ කොතන හෝ ඉපදීමක් ඇද්ද උපන් කෙනෙක් ඇද්ද ඔහු ඒ කාන්තෙන් මරණයටපත් වෙනවාමයි. ඒ මරණයත් ඒ කාන්තෙන් දුකක් දුකට අයිති දෙයක් දුක උපදවන දෙයක් ඒ දුකක්මයි. නුවණ තියෙන කිසිවෙකුටත් ඒ මරණය දුකක් නෙමෙයි කියලා කරුණු සහිතව ප්‍රකාශ කරන්න බෑ. නුවණ නැති කෙනෙක් එහෙම නැත්නම් අනුවන කෙනෙක් මන්දබුද්ධික කෙනෙක් ඒ ලෙඩවීම වේවා වයසට යෑම වේවා මරණය වේවා එකේ දුකක් නැහැ කියලා කියන්න පුළුවන්. ඔහු ඒකාන්තයෙන් මන්දබුද්ධික. එහෙම නැත්නම් අනුවන කෙනෙක්. ප්‍රඥාව නැති කෙනෙක්. සිහිවිකල් වූ කෙනෙක්. නමුත් නුවණ තියෙන සියලු දෙනාම ලෙඩවීම වේවා වයසට යෑම වේවා මරණයටපත් වීම වේවා ඒකාන්තෙන් දුකක් දුකට අයිති දෙයක් විදිහට පිළිගන්නවා. ඊළඟ දේ තමයි ඒ ලෙඩවීමෙන් වයසට යෑමෙන් මරණයටපත් වීමෙන් උපන් කෙනාට බේරෙන්න බෑ. යමෙක් ඉපදුනොත් ඔහුට ඒකාන්තයෙන් ලෙඩවීමට ගොදුරු වෙන්න වෙනවා. වයසට යෑමට ගොදුරු වෙන්න වෙනවා. මරණයටපත් වෙන්න සිද්ධ වෙනවාමයි. ඇතැම් විට කුඩා කල ලපටි කාලේ ලදරු කාලේ මැරෙන අය ඉන්නවා. නමුත් ඒ අයට වයසට යෑමක් නොපෙනුනාට කුඩා කල නොමරී සිටියොත් ඔහු වයසට යෑම වළක්වන්න බෑ. ඉතින් ඒ විදිහට මේ නොවන තියෙන කෙනා ඒකාන්තෙන් පිළිගන්නවා උපන් කෙනාට දිරීමක් තියෙනවා. ලෙඩවීමක් තියෙනවා. ඒ වගේම මරණයට පත්වීමක් තියෙනවා. ඒතර මේ සිද්ධි මේ කරුණු සියල්ල ඒකාන්තෙන් දුකක්මයි. දුකට අයිති දෙයක්මයි. ඊළඟට බලන්න මේ මිනිස්සෙක් වේවා දෙවි කෙනෙක් වේවා කුමන උත්සාහයක් ගත්තත් කොතරම් වෑයම් කරත් කොතරම් කැමති වුණත් ලෙඩ නොවි සිටින්ට බෑ. වයසට නොගොස් සිටින්ට බෑ. නොමැරී සිටින්ට බෑ. උපන් සිළු දෙනා ආසයි ලෙඩ නොවීන්ට. මිනිසෙක් වේවා කවුරු හෝ කෙනෙක් වේවා ලෙඩ නොවි ඉන්න කැමති. නමුත් ඔහු කැමති වූ ඵලයට ලෙඩ නොවි ඉන්න බෑ. ඊළඟට ඔහු කැමති වයසට නොගොස් ඉන්න. නමුත් කවදාවත් ඒ කැමැත්ත කොතරම් තිබුණත් දිරීමට ගොදුරු වෙනවමයි. නොදිරා ඉන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම තමයි උපන් සියලු දෙනා නොමැරීන්ට ආසයි. මරණයක් නැතිව ඉන්න ආසයි. කොතරම් ආස වුණත් කොතරම් වෑයම් කළත් නොමරී සිටීමක් නැහැ. මරණයට ගොදුරු වෙනවාමයි. බලන්න මේ විදිහට යමෙක් කල්පනා කළොත් ඔහුට තේරෙනවා ලෙඩවීම ඒකාන්තෙන් දුකට අයිති දෙයක්. වයසට යෑම ඒකාන්තෙන් දුකට අයිති දෙයක්. මරණය ඒකාන්තෙන් දුකට අයිති දෙයක්. යමෙක් ඉපදුනා නම් ඒ ඉපදුන කෙනාට මේ දුකට අයිති දේවල් වලින් බේරුමක් නැහැ. ඒවට ඒකාන්තයෙන් ගොදුරු වෙන්න වෙනවමයි. මේ විදිහට යම් කෙනෙක් කල්පනා කළොත් තේරුම් ගත්තොත් ඔහු ඉපදීම ගැන ඔහුගේ කැමැත්ත නැති වෙලා යනවා. මක් නිසාද බලන්න කල්පනා කළා උපන් කෙනාට තමයි ලෙඩ වෙන්නේ. උපන් කෙනා තමයි දිරන්නේ. උපන් කෙනා තමයි මරණයටපත් වෙන්නේ. එතකොට ලෙඩවීමත් දුකක්, පීඩාවක්. ඒන් ගැලවීමක් නැහැ. වයසට යෑමත් දුකක්, පීඩාවක්. ඒන් ගැලවීමක් නැහැ. මරණයටපත් වීම ඒකාන්තෙන් දුකක්, පීඩාවක්. ඒන් ගැලවීමක් නැහැ. ඒතර උපන් කෙනාට මේ ධර්මයන්ගෙන් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. ඔහුගේ මවට ඔහු ගලව ගන්න බෑ. ඔහුගේ පියාට ඔහු ගලව ගන්න බෑ. ඔහුගේ යාළුවෙකුට මිත්‍රයෙකුට ඔහු ආදරය කරන කෙනෙකුට ඔහු ඒ විපත් වලින් ගලව ගන්න මුදව ගන්න නිදහස් කර ගන්න බෑ. වෙනයම් ධනයකින් මුදලකින් වේවා රන් රිදියෙන් වේවා කුමකින් වුණත් ඒ මිල මුදල් වලින් කොතරම් ආඩ්‍යව හිටියත් ඒ වයින් රෝග වෙන ස්වභාවය, ලෙඩ වෙන ස්වභාවය වළක්වන්න බෑ. වයසට එන ස්වභාවය නැති කරන්න බෑ. මරණයටපත් වෙන ස්වභාවය නැති කරන්න බෑ. ඊළඟට වෙනියම් හැකියාවක්, වෙනියම් දක්ෂකමක් කෙනෙකුට තියෙන්න පුළුවන්. වෙනියම් බලයක් තියෙන්න පුළුවන්. ආයුධ බලය හෝ ධන බලය හෝ වෙනියම් කුමන හෝ බලයක් කෙනෙකුට තියෙන්න පුළුවන්. ඊටාම අතිශය බල සම්පන්න හැකියාවන් ඇතැම් අයට තියෙන්න පුළුවන්. කොතරම් බල සම්පන්න හැකියාවක් තිබත් කොතරම් බලයක් තිබත් ඒ බලය අසමර්ථ වෙනවා. ලෙඩවීම ඉදිරියේ ඒ බලය අසමර්ථයි. වයසට යෑම ඉදිරියේ ඒ බලය අසමර්ථයි. මරණය ඉදිරියේ ඒ කුමන බලයක් තිබුණත් ඒ බලය අසමර්ථ වෙනවා. ඒ දුකට අයිති දේවල් වළක්වන්න පුළුවන් කිසිම බලයක් කිසිම හැකියාවක් මේ ලෝකේ නැහැ. නුවණ තියෙන කෙනා මේ දේ තේරුම් ගන්නවා. තේරුම් ගන්න කෙනාට මේ ධර්මයන් සිහි කරගන්න පුළුවන් කමක් තියෙනවා. එතකොට යම් කෙනෙකුට මේ ධර්මයේ තේරුම් ගැනීම පිණිස කුමක්ද ධර්මය? උපන් කෙනා ලෙඩ වෙනවා. වයසට යනවා. මරණයටපත් වෙනවා. ඒතරේ ලෙඩවීම වේවා වයසට යෑම වේවා මරණය වේවා සියල්ල දුකට අයිති දේවල්. එහි දුකක් නොවේ දුකක් නැහැ කියලා කාටවත් පණවන්ට ප්‍රකාශ කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට ඒ දුක් ස්වභාවය ඉපදීම නිසා උපන් කෙනාටයි ඇති වෙන්නේ. ඒතර ඉපදීම නිසා තමයි මේ වයසට යෑම ලෙඩවීම මරණය කියන දුක් සියල්ල හටගන්නේ. ඒතර ඉපදීම ගැන යමෙක් සතුටෙන් ඉන්නවා නම් ඉපදීම පතනවා නම් ඒ ඉපදීම ගැන සතුට වෙන්නේ ඉපදීම ගැන ප්‍රාර්ථනා කරන්නේ ලෙඩවීම වයසට යෑම මරණය කියන ඉපදීම නිසා හටගන්නා වූ දුක් දුම්නස් ගැන නොදන්නා කෙනා නොදන්නා නිසා තමයි යමෙක් ඉපදීමට කැමති වෙන්නේ ඉපදීම වර්ණනා කරන්නේ යම් කෙනෙක් තේරුම් ගත්තොත් යම් කෙනෙක් අවබෝධ කරගත්තොත් ඉපදීම නිසා ලෙඩවීමත් වයසට යෑම මරණය කියන දුක් හටගන්නවා. එයින් නිදහස් වෙන්න පුළුවන්කමක් නැහැ. ඉපදුනා නම් ඒක ආන්තෙන් මේ දුක් වලට ගොදුරු වෙන්න වෙනවා කියලා ඊටා හොඳින් තේරුම් ගත්තොත්, ඊටා හොඳින් අවබෝධ කරගත්තොත්, ඔහු ඒකාන්තයෙන්ම ඉපදීමට අකමැති වෙනවා. ඉපදීමට තියෙන කැමැත්ත නැති වෙනවා. ඉපදීම ගැන තියෙන අගය කිරීම නැති වෙනවා. ලෝකේ කොතන ඉපදුනත් ඒ ඉපදීම දුක් උපදවන දෙයක් විදිහට ඔහු තේරුම් ගන්නවා. මනුෂ්‍ය ලෝකේ වේවා, දිව්‍ය ලෝකේ වේවා කොතන ඉපදුනත් ඒ ඉපදීම දුක් උපදවන දෙයක් බව තේරුම් ගන්නවා මේ ධර්මයන් හොඳින් තේරුම්ගෙන ඒ ධර්මයන් සිහි කරන කෙනා. ඒ විදිහට යම් කෙනෙක් මේ ලෝකේ කොතන ඉපදුනත් ඒක දුකට අයිති දුක් උපදවන දෙයක් කොතන ඉපදුනත් ජරා මරණ ව්‍යාධි වලින් බේරුමක් නැහැ කියලා යමෙක් තේරුම් ගත්තොත් ඒ තේරුම් ගැනීම ඔහුට මහා උපකාරයක් වෙනවා ඉපදීම ගැන කලකිරීමක් ඇති කරගන්න. එම ජරා මරණ ව්‍යාධි කියන දේවල් තේරුම් නොගන්න කෙනා ඉපදීමට කැමතියි. ඇතම් විට කෙනෙකුට හිතෙන්න බලම් මේ මනුස්ස ලෝකේ නම් හරි දුකක් තියෙනවා කරදරයක් තියෙනවා අවුැස්ස වුණත් පීඩයි කියලා හිතෙන්න පුළුවන්. නමුත් ඔහු ජරා මරණ දුක් අඳුරන්නේ නැත්නම් ජරා මරණ ව්‍යාධි කියන දුක් ගැන ඔහුට තේරුමක් නැත්නම් අවබෝධයක් නැත්නම් මනුෂ්‍ය ලෝකයට වඩා සැපසහිත ලෝකයක් කොහේ හරි ඇති කියලා ඔහුට හිතෙනවා. එහෙම නැත්නම් Taman ඉන්න පරිසරයට වඩා වෙන පරිසරයක් තියෙන්න පුළුවන්. අපි හිතමු යම් කෙනෙක් ලංකාවේ ගමක ඉන්නවා. ඔහුට හිතනොත් මේ ගම නම් දුක් සහිතයි කියලා නගරේ ඉපදෙන්න හිතෙන්න පුළුවන් ඔහුට. එහෙම නැත්නම් අපි නගරේ ඉන්නවා. නගරේ කරදරයි කියලා හිතනොත් ඔහුට ගමක ඉපදෙන්න හිතෙන්න පුළුවන්. ඔහුට හිතෙන්න පුළුවන් ලස්සනයි මේ ගම්මාන හරි ලස්සනයි ලස්සන වනාන්තර තියෙනවා ලස්සන වෙල්ලේ අයවල් තියෙනවා එහෙම නැත්නම් ලස්සන දිය පාරවල් තියෙනවා හරි සංසිඳීමයි ඒ නිසා ගමක ඉපදෙන්න නැත්තම් කියලා හිතෙන්න පුළුවන් මක් මක් නිසාද එහෙම හිතෙන්නේ ඔහුට ඉන්න පරිසරයේ දුකයි කියලා හිතුවට ඔහු මේ දුකෙහි සැබෑම ස්වභාවයේ යථාර්ථය දන්නේ නැහැ කුමක්ද ජරා මරණ ව්‍යාධි කියන දුක් ගැන ඔහු දන්නේ නැහැ ඒ නිසා ඔහු මේ තමන්ට සාමාන්‍යයෙන් මුණ ගැහෙන දුක් දුම්නස් වලට යමෙක් ඒ දුක් දුම්නස් වලින් පීඩාවටපත් වුණාට ඔහුට දුකින් නිදහස් වෙන්න හිතෙන්නේ නැහැ ජරා මරණ ගැන අවබෝධයක් නැත්නම් එතකොට ඔහු ඉන්න පරිසරයේ තිබෙන යම් කටුක බවක් අපි හිතමු කඳුකරේ නිසා සමහරු පීඩාවටපත් වෙනවා. වැස්ස නිසා සමහරු පීඩාවටපත් වෙනවා. එහෙම නැත්නම් අවුව නිසා සමහරු පීඩාවටපත් වෙන්න පුළුවන්. සමහරු වතුර නැහැ කියලා පීඩාවටපත් වෙන්න පුළුවන්. සමහරු කෑම නැහැ කියලා පීඩාවටපත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ ඉන්න ප්‍රදේශයේ මිනිස්සු නිසා පීඩාවටපත් වෙන්න පුළුවන්. නමුත් ඔහු ජරා මරණ ගැන දන්නේ නැත්නම් ඔහු ඉන්න ප්‍රදේශයේ දුකක් කරදරයි කියලා හිතුවට ඔහු වෙන පැත්තක ඉපදෙන්න හිතනවා. ගමේදී පීඩාවටපත් වෙන කෙනා නගරේ ඉපදෙන්න හිතනවා. නගරේ පීඩාවටපත් වෙන කෙනා ගමේ ඉපදෙන්න හිතනවා. ඇයි ඒ ජරා මරණ ව්‍යාධි ගැන දන්නේ නැති නිසා. ඒතර එහෙම නැත්නම් අපි හිතුව මේ රටේ කරදරයි කියලා හිතන කට්ටිය ඉන්නවනේ. ජොබ් එකක් නැහැ, ආදායම් නැහැ, වියදම් වැඩි. ඈ එහෙම නැත්නම් වෙනත් වෙනත් නිදහසක් නැහැ. සමාජ ප්‍රශ්න, සංස්කෘතික ප්‍රශ්න මේ විදිහට හිතන කට්ටිය ඉන්නවනේ. හිතලා හිතලා මේ රට නම් මහා දුක් සහිතයි. අනේ වෙන රටක ඉපදෙන්න නැත්තම්. මේ රටේ වෙලාවට ලයිට් නැහැ, වෙලාවට ටෙලිෆෝන් නැහැ, වෙලාවට පාරවල් නැහැ, හොඳ වාහන නැහැ. කන බොන දේවල් හිගයි. මිනිසුන්ට තේරෙන්නේ උගත්කමක් නැහැ. උගතුන්ට පිළිගැනීමක් නැහැ. මේ ආදී විවිධ දේවල් මුල් වෙලා කියනවා මේ රට නම් මහා කරදරයි, සුව පහසුවක් නැහැ. කියලා හිතන අය ඉන්නවනේ. නමුත් ඒගොල්ලෝ හිතනවා අනේ වෙන රටක් කොච්චර එකක්ද? වෙන රටවල් තියෙනවා බොහොම සැපසහිතයි. ඒබඳු රටක ජීවත් වෙන්න ඇත්තම් කියලා හිතනවා නේද? බලනකොට මේ රටේ ඉන්නකොට යම් සුළු දුක් දුම්නස් ගැන කලකිරුණට ඔහුට වෙන කොහරි ඉන්න ඇත්තම් කියලා හිතක් තියෙනවනේ. නේද? ඇයි එහෙම හිතෙන්නේ? ජරා මරණ ව්‍යාධි ගැන නොදන්නාකම නිසා. ඊළඟට ඇතැම්ම අය ඉන්නවා මේ මනුස්ස ලෝකයේ කොහේ හිටියත් තියෙන දුකක් තියෙනවා කරදරයි වැඩ වැඩි නිකන් ඉන්න බෑ හම්බ කරන්න ගියත් කරදරයි හිතන විදිහට හම්බෙන්නේ සල්ලි ටිකයි ලැබෙන්නේ කන බොන දේ ටිකයි ලැබෙන්නේ එහෙම නැත්තම් හිතෙන්න පුළුවන් මොනවා කෑවත් ලස්සන ශරීරයක් නැහැ ලස්සන කෙස් ටිකක් නැහැ ලස්සන දත් ටිකක් නැහැ පිළිගැනීමක් නැහැ පිරිස නැහැ ආවිස අඩුයි මෙහි පහසු නැහැ මීට වඩා කොච්චර පහසුයිද දිව්‍ය ලෝකේ කියලා දෙවියන් අතර ඉපදෙන්න නැත්තම් කියලා කෙනෙක් හිතනවා. එහෙම හිතෙනවනේ. ඒතර බලන්න එතකොට ඔව් යලි උපදින්න ආසයිනේ. නේද? එක්කෝ ගමේ කෙනා නගරෙ ඉපදෙන්න ආසයි. නගරේ කෙනා ගමේ ඉපදෙන්න ආසයි. ලංකාවේ කෙනා පිටරටක ඉපදෙන්න ආසයි. මේ ලෝකේ කොහේ ඉන්න කෙනෙක් දෙවියන් අතර ඉපදෙන්න ආසයි. ඒතරේ යමෙකුට යම් තැනක් පීඩයි කියලා හිතුණාට ඔහුට ඉපදෙන්න ආසයි නම් කොහෙද කොහේ හරි ඒකෙන් අදහස් වෙන්නේ කුමක්ද? එයා මෙහි පීඩයි කියලා හිතනවා දුකයි කියලා හිතනවා. නමුත් කොහේ හරි ඉපදෙන්නත් හිතනවා නම් ඔහුට දුක ගැන හොඳ අවබෝධයක් තියනවාද? දුක ගැන හොඳ අවබෝධයක් නැහැ. ඇත්තටම දුක ගැන අවබෝධයක් නැහැ. දුක ගැන අවබෝධයක් තියෙනවා නම් ඒ අවබෝධය හොඳින් තියෙනවා නම් ඒ අවබෝධය පුළුල්ව තියෙනවා නම් ඒ අවබෝධය ඊටා හොඳින් පවතිනවා නම් ඔහුගේ කැමැත්ත කුමක්ද? ඔහුගේ කැමැත්ත කුමක්ද වෙන්න ඕන? ඉපදීමක් නැතිවීමට ඔය කැමැත්ත. ඉපදීම නැත්තම් ඒකටයි ඔහු කැමති වෙන්නේ. ඒතර යම් කෙනෙකුට දුක ගැන තේරෙනවා ඉපදෙන්නත් හිතෙනවා. ඒ දෙක එකට තියෙන්න පුළුවන්ද? ඒ අදහස් දෙකම එකට තියෙන්න පුළුවන්ද? එකට තිබුණොත් ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද? එකට තියෙන්න පුළුවන් නේද? තියෙන්න පුළුවන් මොකද හේතුව? එතකොට දුක ගැන අවබෝධය දුර්වලයි. දුක ගැන අවබෝධය පරිපූර්ණ නම් ඉපදීම ගැන තියෙන කැමැත්ත තියෙන්න බෑ. නේද? එතකොට දුක ගැනත් දැනගෙන ඉපදීම ගැනත් ආසාව තියෙනවා නම් ඒ දෙක එකට තියෙනවා නම් ඒකට හේතුව තමයි දුක ගැන ඊටා හොඳින් දන්නේ නැහැ. නේද? දුක ගැන පරිපූර්ණ වශයෙන් දන්නේ නැහැ. එයා ගමේ නැත්තම් නගරේ නැත්තම් එහෙම නැත්තම් කැලේක හරි එහෙම නැත්තම් ලස්සන දේවල් තියෙන රටක නැත්තම් දෙවියන් අතර හරි ඉපදෙන්න හිතනවා. එන යම් කෙනෙක් කොතන හෝ ඉපදෙන්න හිතනවා නම් ඉපදීම අගය කරනවා නම් ඉපදීම වර්ණනා කරනවා නම් ඉපදීම පතනවා නම් ඒකට හේතුව මොකද්ද? දුක ගැන මනාකොට නොදන්නාකම. දුක ගැන ඊටා හොඳින් නොදන්නාකම. දුක ගැන පරිපූර්ණ වශයෙන් නොදන්නාකම. දුක ගැන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ විදිහට නොදන්නාකම. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන විශ්වාසයක් නැතිකම. දුක ගැන ප්‍රකාශ කළේ බුදුරජාණන් වහන්සේ. ඒතර දුක ගැන අවබෝධය බුදුරජාණන් වහන්සේගේ අවබෝධයයි. ඒතර අපට බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන විශ්වාසයක් නැත්නම් පිළිගැනීමක් නැත්නම් අපේ සිත ලෝකේ කොහේ හෝ ඉපදෙන්න කැමති. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන අපට විශ්වාසයක් තියෙනවා නම් පිළිගැනීමක් තියෙනවා නම් ඒ භාගතුන් වහන්සේගේ අවබෝධය අපි අදාහ ගන්නවා නම් අපේ සිත ඉපදීමට අකමැති. මක් නිසාද බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කුමක්ද යමෙක් යම් තැනක ඉපදෙනවා නම් ඉපදුන යමෙක් ඇද්ද ඔහුට ජරා මරණ ව්‍යාධි දුක් තියෙනවා. කොහේ ඉපදුනත් ලංකාවේ ඉපදුනත් අපි ගමක ඉපදුනත් නගරයක ඉපදුනත් ලංකාවේ ඉපදුනත් ඉන්දියාවේ ඉපදුනත් ඇමරිකාවේ ඉපදුනත් එංගලන්තයේ ඉපදුනත් එහෙම නැත්නම් වෙන යම් බටහිර ලෝකයේ රටක වේවා නේද? වෙන යම් දියුණු රටක වේවා කොහේ ඉපදුනත් ඔහුට ජරා මරණ ව්‍යාධි වලින් නිදහස් වීමක් නැහැ. කොතන ඉපදුනත් ඔහුට ජරා මරණ ව්‍යාධි තියෙනවා. යම් කෙනෙක් දෙව්ලොව ඉපදුනොත් ඔහුටත් තියෙනවා. ජරා මරණ ව්‍යාධි වලින් ඔහු නිදහස් නැහැ. එතකොට මනුෂ්‍ය ලෝකෙ ඉපදුනත් දිවි ලෝකෙ ඉපදුනත් ජරා මරණ ව්‍යාධි කියන දුක් තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ ඉපදීමත් දුකට අයිති දෙයක් විදිහටයි. මක් නිසාද යමෙක් යම් තැනක ඉපදෙනොත් ඒයින් දුක් හට ගන්නවා. බලන්න ඊතර බුදුරජාණන් වහන්සේගේ අවබෝධය යම් කෙනෙක් පිළිගන්නවා නම් ඒ අවබෝධය අදාහ ගන්නවා නම් ඔහු තවදුරටත් විමසා බලනකොට තේරෙනවා ලෝකේ කොහේ හිටියත් කොහේ ඉපදුනත් ජරා මරණ වලින් බේරුමක් නැහැ. ජරා මරණ ඒකාන්තයෙන් දුක් සහිතයි. කාටවත් ඒ දුකින් නිදහස් කරගන්න බේරගන්න පුළුවන් කමක් නැහැ. අපට ආදරය කරන කොච්චර ආදරය කරන කෙනෙක් හිටියත් අම්මා තාත්තා ආදී කවුරු උත්සාහ කරත් අප එකෙන් බේරගන්න බෑ. නේද? අපට තව කෙනෙක් බේරගන්නත් බෑ. තව කෙනෙකුට අපව බේරගන්නත් බෑ. එතකොට ඒ විදිහට අපි බුදුරජාන් වහන්සේගේ ධර්මයේ පිළිගත්තොත් ඒ ධර්මයට අනුව අප කල්පනා කළොත් අපට තේරෙනවා ඉපදීම කියන්නේ කාන්තෙන් දුක් උපදවන දෙයක්මයි. කොහේ ඉපදුනත් දුක් ඉපදෙනවමයි. මක් නිසාද කොහේ ඉපදුනත් ජරා මරණ ව්‍යාධි වලින් බේරෙන්න පුළුවන් කමක් නැහැ. මේ විදිහට අපි තේරුම් ගත්තොත් අපේ සිත ඉපදීමට අකමැති වෙනවා. ඉපදීමෙන් නිදහස් වෙන්න අපට කැමැත්තක් ඇති වෙනවා. එතකොට යමෙකුට යමෙකුගේ සිත යමෙකුගේ සිතෙහි ඉපදීමට කැමැත්තක් තියෙනවා නම් ඉපදීම පතනවා නම් එයින් අප තේරුම් ගත යුත්තේ ජරා මරණ ව්‍යාධි ගැන අවබෝධයක් නැති බවයි. ඒතර අපේ සිතේ තියෙනවා නම් ඉපදීමට කැමැත්තක් අපේ සිතේ තියෙන ඉපදීම ගැන වර්ණනා කිරීමක් කොහේ හෝ මනුලෝ වේවා දෙව්ලෝ වේවා කොහේ හෝ ඉපදීම ගැන අපේ සිතේ කැමැත්තක් තියෙනවා ඒ ඉපදීම අගය කිරීමක් තියෙනවා හේතුව කුමක් හෝ කුමන හේතුවක් නිසා හෝ ඉපදෙන්න හිතෙනවා නම් ඉපදීම අගය කරනවා නම් ඉපදීම වර්ණනා කරනවා නම් එහෙනම් අපි තේරුම් ගන්න අපට ජරා මරණ ව්‍යාධි ගැන දැනුම නැහැ වැටහීමක් නැහැ ජරා මරණ ව්‍යාධිහි ගැන අවබෝධයක් නැති නිසායි අපේ සිත ඉපදීමට කැමැත්තක් ඇති වෙන්නේ. ජරා මරණ ව්‍යාධිහි ගැන අපිට අවබෝධයක් නැත්තම් ඒ ගැන දැනුමක් නැත්තම් ඒ තවදුරට අප තේරුම් ගත යුතුයි. එහෙනම් අප තුළ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන දැනුමක් නැහැ. කුමක්ද බුදුරජාණන් වහන්සේගේ අවබෝධය? බුදුරජාණන් වහන්සේ කුමක් ගැනද ධර්මයේ කියා දුන්නේ කියලා අපට තේරුමක් නැහැ. ඒ භාගතුන් වහන්සේගේ අවබෝධය ගැන අදාහ ගැනීමක් පිළිගැනීමක් අප තුළ හොඳින් නැති නිසායි ඉපදීමට කැමැත්තක් ඇති වෙන්නේ කියලා අප තේරුම් ගත යුතුයි. මක් නිසාද බුදුරජාන් වහන්සේගේ අවබෝධය තමයි ප්‍රථමයෙන් ලෝකයට පෙන්වන දේ. බුදුරජාන් වහන්සේගේ අවබෝධය විදිහට මේ ලෝකයට පෙන්වන පළමු කරුණ තමයි දුක ගැන වූ ධර්මය. ඒ දුක ගැන පෙන්වා දෙද්දී බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ මුලින්ම ජාතිපි දුක්ඛා ඉපදීම දුකක් කියලයි. බලන්න එතකොට බුදුරජාන් වහන්සේගේ අවබෝධය ලෝකයට ප්‍රකට කරද්දී ප්‍රකාශ කරද්දී දේශනා කරද්දී ඒ භාගතුන් වහන්සේ ප්‍රථමයෙන්ම පෙන්වන්නේ කොමක්ද? දුක පිළිබඳ ධර්මය. මේ තමා දුක කියන දේ භාගතුන් වහන්සේ ප්‍රථමයෙන්ම ලෝකයට කිව් ධර්මය. ඒතර යම් කෙනෙකුට ඒ භාගතුන් වහන්සේ ප්‍රථමයෙන්ම කිව් ධර්මය ගැන විශ්වාසය නැත්නම් ඔව් ඒකාන්තෙන් ලෝකේ කොහේ හරි සැපතනක් ඇති පහසු තැනක් ඇති කරදර නැති තැනක් ඇති එතන ඉපදීම ප්‍රශ්නයක් නෑ එතන ඉපදීම වරදක් නෑ එතන අපට පීඩා රහිතව ඉන්න පුළුවන් කියන අනවබෝධය ඔහුට තියෙනවා. ඒතර බුදුරජාන් වහන්සේ ලෝකයට ප්‍රථමයෙන්ම කියා දුන්න දුක පිළිබඳ ධර්මය අප හොඳින් විමසා හොඳින් තේරුම් ගත්තොත් එය අප පිළිගත්තොත් එය අදාහගත්තොත් අපට විමසන්න පුළුවන්. අපට ඒ හොඳින් විමසා බලන්න බැරියයි ඒ ධර්ම අපි පිළිනොගන්න නිසා. ඒ ධර්ම අපි පිළිගත්තොත් අපිට විමසලා බලන්න පුළුවන්. එතකොට තේරෙනවා. යම් කෙනෙක් මේ ධර්මයේ විමසා බැලුවොත් උන්ට තේරෙනවා. තේරෙන්නේ නැත්නම් විමසා බලන්නේ නැති නිසා. ඇයි විමසා බලන්නේ නැත්තේ? ඒක පිළිගන්නේ නැති නිසා. පිළිගත්තොත් ඒ විමසා බලන්න පුළුවන්. විමසා බැලුවොත් තේරෙනවා. නොතේරි තියන්නේ නැහැ. මක්තිසාද ධර්මයේ තරම්ම නිර්වුල් ධර්මයේ තරම්ම පිරිසිදුයි සම්පූර්ණයි අකාලිකයි ධර්මයේ ස්වාක්ඛාතයි කියලා අපි ඉගෙන ගන්න ඕනේ නේද ස්වාක්ඛාතයි සන්දිට්ඨිකයි අකාලිකයි මේ විදිහට අපි ඉගෙන ගන්න ඕනේ ඒ නිසා ඒ ධර්ම විමසා බැලුවොත් ඒ ස්වාක්ඛාත ගුණයේ තිබෙන නිසා සන්දිට්ඨික ගුණයේ තිබෙන නිසා ධර්මයේ විමසා බලනවා නම් ධර්මයේ ජීවිතයට ගලපා බලනවා නම් ධර්මයේ තේරෙන එක සිද්ධ වෙනවාමයි. සිදු නොවී තියෙන්නේ ඇයි එහෙනම් යමෙකුට තේරෙන්නේ නැත්තේ? යමෙකුට තේරෙන්නේ නැත්තම් ඒ තේරෙන්නේ නැත්තේ ඇයි? නොවිමසන නිසා, විමසා නොබලන නිසා, ජීවිතයට ගලපා නොබලන නිසා. ඇයි යමෙක් ජීවිතයට ගලපා බලන්නේ නැත්තම් ඒකට හේතුව මොකද්ද? ධර්මය පිළි නොගැනීම. ධර්මය පිළිගත්තොත් ඔව් ඒකාන්තයෙන්ම ජීවිතයට ගලපා බැලීම ඔහුට සිද්ධ වෙනවා. ඒක සිද්ධ වෙන එකක්. නොවේ තියෙන්නේ. අපි ධර්මයේ පිළිගත්තොත් අපට ධර්මයේ ජීවිතයට ගලපලා බලන්න පුළුවන්. ඒක සිද්ධ වෙනවා. ඒක වළක්වන්න බෑ කාටවත්. ඒක ඉබේ වෙන්නේ නෑ. ධර්මයේ ජීවිතයට ගලපා බැලීම කියන එක ඉබේ වෙන්නේ නෑ. තව කෙනෙකුට කරන්නත් බෑ. ධර්මයේ පිළිගත්තොත් අපි ධර්මයේ පිළිගන්නවා නම් ශ්‍රද්ධාවෙන් අදාහ ගන්නවා නම් බුදුරජාණන් වහන්සේ අවබෝධය පිළිගන්නවා නම් අපේ සිත නැමිනවා ඒ ධර්මයේ විමසා බැලීම පිණිස ජීවිතේ ගලපා බැලීම පිණිස. ඒතර අපේ සිත ඒ විදිහට ධර්මයේ අපේ ජීවිතේ ගලපා බලනවා නම් බලන් නැමිනවා නම් ඒ විදිහට ධර්මයේ ජීවිතේ ගලපා බලද්දී ධර්මයේ තේරෙනවා. නොතේරි තියන්නේ අවබෝධය ඇති වෙනවා. ඒ විදිහට බලන්න යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ ලෝකයට ප්‍රථමයෙන්ම කිව් දුක ගැන පෙන්වූ ධර්මයේ යම් කෙනෙක් පිළිගත්තොත් අදාහගත්තොත් මෙයයි බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කියලා දරාගත්තොත් යලි යලිත් ඒ ධර්මයේ දරා ගන්නවා නම් ඔහුට පුළුවන්කම ලැබෙනවා ඒ ධර්මයේ ජීවිතයට ගලපා බලන්න. එතර බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ඉපදීම දුකක් වයසට යෑම දුකක් ලෙඩවීම දුකක් මරණයට පත්වීම දුකක්. ප්‍රියන්ගෙන් වෙන්වීම දුකක්. අප්‍රියන් හා එකතු වීම දුකක්. කැමති දේ නොලැබීම දුකක්. මේ විදිහට මේ දුක පිළිබඳ වූ ධර්මය ප්‍රථමයෙන්ම බුදුරජාන් වහන්සේ පෙන්වා දෙනවා. ලෝකයට කියලා දෙනවා. එතකොට ඒ භාගතුන් වහන්සේ පෙන්වා ඒ පෙන්වන ධර්මය කිසි කෙනෙකුට මේ ලෝකේ කිසියම්ම කිසි කෙනෙකුට ඒ ධර්මය වෙනස් කරන්න බෑ. ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ. ප්‍රතික්ෂේප කරලා මම වෙනත් දුක දුක පිළිබඳ වෙන ධර්මයක් කියන්නම් කියලා කාටවත් කියන්න බෑ. ඒතර අප මේ ධර්මයේ පිළිගත්තොත් අපේ සිත ඒ ධර්මයට අවනත වෙනවා. නැඹුරු වෙනවා. දැන් අපට බලන්න අපේ සිතේ ධර්මයට නැඹුරු වෙන්නේ නැත්නම් ඒ ධර්මයට අවනත වෙන්නේ නැත්නම් අපේ සිතේ ධර්මයේ පවත්වන්න බෑ. අපි සිත ධර්මයේ පවත්තන්න බෑ. එතකොට අපි හිතනවා හරි වැඩේ මට ධර්මයේ සිහි කරගන්න බෑනේ කියලා. ඒ මොකද සිහි කරන්න බැරි ධර්මයට සිත නැමෙන්නේ නැත්තේ ඇයි? ධර්මයේ පිළිගන්නේ නැති නිසා. ධර්මයේ පිළිගත්තා නම් ධර්මයට නතු වෙනවා සිත. ඒතර ඒ ධර්මයට අනුව හිතන්න පුළුවන්කම තියෙනවා. ඒක හැටි හිතේ. හිතේ ස්වභාවයක්. යමක්ද පිළිගන්නේ ඒ පැතර හිත නැමිනවා. අපි පිළි නොගෙන හිටියොත් හිත නැමෙන්නේ නැහැ පැත්තට. ඒ හිතක ඇති. හිතේ ස්වභාවය. එහෙනම් අපේ සිත ධර්මයට නැඹුරු වෙන්නේ නැත්නම් ධර්මයට අනුව කල්පනා වෙන්නේ නැත්නම් හේතුව ඒ සිත ධර්මය පිළි අරගෙන නැහැ. බලන්න අපේ සිතේ වෙනත් නොයිකුත් දේවල් හිතේ පවතිනවා නේද? එහෙනම් ඒකට හේතුව මොකද්ද? ඒ දේවල් පිළි අරගෙන. නේ? සිත යමක් පිළිගත්තොත් ඒ ඒ මත හිත වැඩ කරනවා. නේද? දැන් රූප, ශබ්ද, ගන්ධ, රස, පහස ප්‍රිය මනාප දේවල් ගැන හිත වැඩ කරන්නේ. හිත පවතින. මක් නිසාද ඒවා පිළි අරගෙන. සතුටින් ඒවා පිළි අරගෙන තියෙනවා. ඒතර සිත ඒවට අනුව හැසිරෙනවා. ඉතින් අපි ධර්මයේ පිළිගත්තොත් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිගත්තොත් අදාහගත්තොත් ඒකට කියන ශ්‍රද්ධාව කියලා. ඉතින් ශ්‍රද්ධාවටපත් වුණොත් ඒ ධර්මයට අනුව අපේ සිත හැසිරේවි. ධර්මයට නැඹුරු වේවි. ආන් මේ විදිහට අපි ධර්මයේ පිළිගත්තොත් අපේ සිත ධර්මයට නැඹුරු වෙයි ධර්මයට අනුව හැසිරෙයි. එතකොට ඒ ධර්මයට අනුව හිතනද අමාරු නෑ. ආයාසයෙන් බලෙන් හිත නමන්න ඕනේ ධර්මයට අනුව හිත පවතිනවා. එතකොට ධර්මයට අනුව හිත පවතිනකොට අපට හිතාමතා ධර්මයට අනුව හිතන්නත් පුළුවන්කම තියෙනවා. ඒක වෙහෙසක් නෙමෙයි, පීඩාවක් නෙමෙයි. ඒතර අපි හිතාමතාම ධර්මයට අනුව හිතනකොට පහසුවෙන් ඒක ඒ විදිහට හිතන්න පුළුවන් නම් ඒ ධර්මයට අනුව එහෙනම් බුදුරජාන් වහන්සේ කියලා දුන්න විදිහට අපේ හිතන්න පුළුවන් නම් ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. ඒතර ඒ බලන්නතර භාගතුනස පෙන්නා දෙන්නේ කොහොමද? ඉපදීම දුකක්, වයසට යෑම දුකක්, ලෙඩවීම දුකක්, මරණයට පත්වීම දුකක්, ප්‍රියන්ගෙන් වෙන්වීම දුකක්, අප්‍රියන් හා එකතු වීම දුකක්. මේ විදිහට පෙන්නා දෙනවා. ඒතර අපි මේ ධර්මය පිළිගත්තොත් මේ ධර්මය අපට හිතන්න පහසු වෙනවා. හිතන්න පුළුවන්. හිතෙනවා. අපට මේ ධර්මයේ හිතෙනවා නම් අපි ඒ ධර්මයේ පිළි අරගෙන අපට හිතෙනවා නම් අපට හිතන්නත් පුළුවන් නේ පහසුවෙන් නේද යනකොට වේවා හිටගෙන ඉන්නකොට වේවා වාඩි වෙලා වේවා අපිට මේ ධර්මයේ සිහි කරගන්න පුළුවන් ධර්මය අපි පිළි අරගෙන නම්. ඒතර ඒ විදිහට ශ්‍රද්ධාවෙන් යුක්තයි නම් බුදුරජාණන් වහන්සේ අවබෝධය අපි පිළි අරගෙන නම් මේ ධර්මයේ ඊට පහසුවෙන් අපට හිතන්න පුළුවන්කමක් තියෙනවා. ඒ විදිහට මේ ධර්මයට අනුව අපි කල්පනා කළොත් එහෙම නැත්නම් යෝනිසෝ මානසිකාරයෙන් යුක්තව කටයුතු කළොත් අපේ අවබෝධය පිරිසුදු වෙනවා කුමක්ද දුක පිළිබඳ අවබෝධය. ඒතර අපට තේරෙනවා අපට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා අපේ අවබෝධය ඊටා නිවර්දි වෙනවා. ඉපදීම දුකක්. ඉපදීම නිසා ජරා මරණ ආදී අනිකුත් සිළු දුක් හට ගන්නවා. යමෙක් ඉපදුනොත් ජරා මරණ වලින් තොරවීමක් නැහැ. ජරා මරණ තියෙනවා. මේ විදිහට අපි කල්පනා කළොත් අපිට හිතන්න පුළුවන් නම් අපේ සිත ඉපදීම කෙරෙහි අකමැත්තෙන් යුක්ත වෙනවා. එතන ඉපදීම කෙරෙහි අසතුටක් ඇති වෙනවා අපට. ඇයි? ඉපදීම නිසා ජරා මරණ දුක් තිබෙනවා කියන වැටහීම තියෙන නිසා. ඒතර ඉපදීම නිසා ජරා මරණ දුක් තියෙනවා කියලා වැටහෙන්නේ නැත්නම් ඉපදීමට කැමති නේද? එහෙනම් අපි ඉපදීමට කැමති නම් ලෝකේ කොහේ හෝ ඉපදෙන්න කැමති නම් එහෙනම් ඒකට හේතු වන්නේ කිසිවක් නෙවෙයි කිසිම වෙනත් හේතුවක් නැහැ. ඉපදීම දුකට අයිති දෙයක්. ඉපදීම නිසා දුක් හට ගන්නවා. ඉපදුණු කෙනාට ජරා මරණ ව්‍යාධි වලින් තොර නැහැ, තොරවීමක් නැහැ. ඉපදුන කෙනාට ජරා මරණ ව්‍යාධි දුක් තියෙනවා කියලා අපි පිළිගත්තොත් ඉපදීමට අපේ අසතුටක් ඇති වෙනවා. ලෝකේ කොතනකවත් ඉපදීම සුදුසු නෑ කියලා අපේ සිතේ ඉපදීම කරේ අකමැත්තක් ඇති වෙනවා. ඒතර යම් යමෙක් තුළ ඉපදීම කරේ අකමැත්තක් ඇති වුණොත් ඔහු ඉපදීමෙන් නිදහස් වෙන්නයි ඔහු කැමති. ඉපදීමෙන් නිදහස් වෙන්න කැමති කෙනා බුදුරජාන් වහන්සේ පෙන්නෝ නිවනට කැමති වෙනවා. ඉපදීමෙන් නිදහස් වෙන කෙනා නිවන අවබෝධ කරගන්නවා. දුකෙන් නිදහස් වෙනවා. ඒතර බලන්න බුදුරජාණන් වහන්සේ පෙන්වූ පළමු සත්‍ය, දෙවෙනි සත්‍යය, තුන්වෙනි සත්‍යය, හතරවෙනි සත්‍යය මේ විදිහට ආර්ය සත්‍ය හතර ගැනම හොඳින් තේරෙන කෙනා ලෝකේ කොතනකවත් ඉපදින්න කැමති කෙනෙක් නෙවෙයි. එතර භාගතුනසේ පෙන්වා දෙනවා මේ විදිහට ධර්මය ඉගෙන ගන්න කෙනාට මේ පළමු ආර්ය සත්‍යය තේරුම් ගැනීම පවා දුෂ්කරයි. නමුත් ඒක තේරුම් ගැනීම පිණිස භාගතුන් වහන්සේ තවදුරටත් උපකාර කරනවා. දැන් යම් අයට ඊටා හොඳ නුවණක් තියෙන භාගතුන් වහන්සේ වචනේ එකෙල්ලේම අහන කෙනාට පහසුයි මේක තේරුම් ගන්න. නමුත් ඇතැම් අයට ඒ වචනේ එකපාරට හිතට යන්නේ නැහැ. භාගතුන් වහන්සේ එයාට තවදුරටත් අවවාද කරනවා මේ විදිහට. අපට යන එනකොට වේවා, ගමේ වේවා, නගරේ වේවා, නිවසේ වේවා අපට පෙනෙනවා. වයසට ගිප අය පේනවා. ලෙඩ වෙච්ච අය පේනවා. මරණයටපත් වෙච්ච අය පේනවා. අන්න එතකොට හිතන්න කියනවා. ඒ පෙනෙන දේ අපිට ගලප ගන්න කියනවා. යමෙක් ලෙඩෙක් දැක්කහම හිතන්න කියනවා මමත් ලෙඩ වෙනවා. ඒ ස්වභාවයෙන් නිදහස් වෙලා නැහැ. වයසට ගියපු කෙනෙක් දැක්කම හිතන්න කියනවා මමත් වයසට යනවා. ඒ ස්වභාවයෙන් ඉක්මවලා නැහැ. මරණයක් දැක්කම හිතන්න කියනවා මමත් මරණයටපත් වෙනවා. ඒ ස්වභාවය ඉක්මවලා නැහැ කියලා හිතන්න කියනවා. අන්න එතකොට අවබෝධය ඇති වෙනවා. කුමක්ද අවබෝධය? ඉපදුන කෙනාට ජරා මරණ ව්‍යාධි වලින් බේරුමක් නැහැ. ඒ අවබෝධය ඇති වෙනවා. ඒතර ඉපදීම ගැන තියෙන කැමැත්ත නැති වෙලා යනවා. ඉපදීම ගැන කැමැත්තක් තියෙන්නේ ඒ ගැන අවබෝධයක් නැහැ. මුලාවක් තියෙනවා, රැවටීමක් තියෙනවා. ඒ නිසා ඉපදීමට කැමතියි. ඉතින් මේ මුලාව නැති වෙලා යනවා. ඉපදීම නිසා හටගන්න දේවල් ගැන දන්නවනම්. ඉපදීම නිසා ජරා මරණ ව්‍යාධි හට ගන්නවා කියලා අපි දන්නවනම් ඉපදීම ගැන තියෙන මුලාව නැති වෙනවා. ඒ මුලාව නැතිනම් පස්සේ ඉපදී ඒ මුලාව නැති වෙලා ඒ ගැන ඇත්ත ඇතිසිතින් දන්නා නුවණ ඇති වුනහම ඉපදීමට කැමති වෙන්නේ කොතනකවත්. එයයි ධර්මය. ඉතින් ඒ විදිහට බුදුරජාන් වහන්සේ පෙන්වා දෙන ධර්මය අප හොඳින් ඇහුවොත් ඒ ධර්මය හොඳින් පිළිගත්තොත් අපේ සිත ධර්මයට නැඹුරු වෙනවා. ධර්මයට එකතු වෙනවා. ධර්මයත් එක්ක සිත පවතිනවා. ධර්මයට අනුව හිතන්ට එතකොට පුළුවන්කමක් ලැබෙනවා. ඒ විදිහට ධර්මයට අනුව හිතන කෙනාට ඉපදීමෙන් නිදහස් වීමටයි කැමැත්ත ඇති වෙන්නේ. ඉතින් ඒ විදිහට ඉපදීමෙන් නිදහස් වීම පිණිස කැමැත්ත ඇතිවීම පිණිස ඉපදුන අයට වෙලා තියෙන විපත අපට අපි තේරුම් ගන්න ඕන. ඒතර අපි මේ ලෝකේ කොහෙ ගියත්, ගමේ හිටියත්, නගරේ හිටියත්, පාරක ගියත් ඉපදීමේ නිසා විපතටපත් වූ මිනිසුන් අපට පේනවා. බලන්න gedara ඉන්නකොට gedarදී පේන්නේ නැද්ද ඉපදීම නිසා විපතටපත් වූ මිනිසුන්. ඉපදීම නිසා ලෙඩට ගොදුරු වෙච්ච අය gedarදී පේනවා. ඉපදීම නිසා වයසට ගියපු අය gederම ඉන්නව පේනවා. ඉපදීම නිසා මරණයටපත් වූ අය gederම ඇතමිට දකින්න පුළුවන්. ඊළඟට ගමේ නේද? ගම්මානවල Tamanගෙම ගමේ ඉපදීමට ඉපදීම නිසා පහරක් හැපු අය නේද? ඉපදීම නිසා විපතටපත් වූ අය ඕනතරම් පේනවා. දිරපු ශරීර කොන්ද කුදු ගැහිලා, කෙස් පැහිලා, දත් දිරලා, හම රැලි ගැහිලා වාරු නැතුව ඇවිදින සීයලා ආච්චිලා ගම්වල කොච්චර ඉන්නවද? තමන්ගෙම ගෙදර නේද? ඊළඟට තමන් සේවය කරන තැන්වල වේවා නගරේ වේවා දිරපු මිනිස්සු අපට කොච්චර දකින්න පුළුවන්ද? ලෙඩ වුණ මිනිස්සු අපට කොච්චර දකින්න පුළුවන්ද? මරණයටපත් වූ අය කොච්චර අපිට දකින්න පුළුවන්ද මේ ලෝකේ? ඒතර මේ දේවල් දකිද්දී බුදුරජාණන් වහන්සේ අපට පෙන්නනවා කියලා දෙනවා ඒ දේවල් ඒ ජරාවටපත් වීම ලෙඩවීම මරණය කියන සිද්ධි මෙලව අපි ඇහෙන් දකිනකොට සිහි කරන්න කියනවා මටත් මෙහෙම වෙනවා ලෙඩෙක් මුණ ගැහුනම හිතන්න කියනවා මටත් ලෙඩ වෙනවා එයින් මම නිදහස් වෙලා නැහැ වයසට ගිහපු කෙනෙක් දැක්කාම හිතන්න කියනවා මමත් වයසට යනවා එයින් බේරීමක් නැහැ බේරලා නැහැ මම මරණයටපත් වූ කෙනෙක් දැක්කාම හිතන්න කියනවා මමත් මැරෙනවා එයින් නිදහස් වෙලා නැහැ කියලා හිතන්න. හිතන්න කියලා. ඒතර මේ විදිහට බහුල වශයෙන් බහුල වශයෙන් හිත පුරුදු කළොත් ධර්මයට නැඹුරු වෙනවා ශීසිත. ධර්මයෙන් ඈතට යන්නේ නැහැ. එතකොට ඒ සිතෙහි ධර්මයට තියෙන ප්‍රිය බව බලවත් වෙන්න වෙන්න ධර්මයේ කෙරෙහි නැඹුරු වෙන්න නැඹුරු වෙන්න නැඹුරු වෙන්න ධර්මයට අනුව ඊටා හොඳින් හිතන්න පුළුවන් යෝනිසි මානසිකාරය බලවත් වෙනවා. එතකොට ඒ විදිහට ධර්මයට අනුව හිතනකොට ඉපදීම ගැන තිබෙන යම් ආසාවක් ඇද්ද? අගය කිරීමක් ඇද්ද? වර්ණනා කිරීමක් ඇද්ද? ප්‍රාර්ථනාවක් ඇද්ද? ඒව නැති වෙලා යනවා. ඉපදීම ගැන තියෙන කැමැත්ත නැති වෙලා ඉපදීම ගැන අකමැත්තක් ඇති වෙනවා. ඉපදීම ගැන අකමැත්ත ඇති වෙද්දී මනුෂ්‍ය ලෝකේ වේවා, දිව්‍ය ලෝකේ වේවා, ලෝකේ කොතනකවත් ඉපදීම නම් සුදුසු නෑ කියලා හුට තේරෙනවා. ඒතර හො ඉපදීමෙන් තොර නිවනට කැමති වෙනවා. මක් නිසාද? ඉපදීමෙන් තොර වුණාම තමයි ජරා මරණ දුක් දුම්නස් සියල්ලෙන් නිදහස් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා ඒ විදිහට තේරුම් ගන්න කෙනා ජාති ජරා මරණ ව්‍යාධි වලින් තොර වූ නිවනට ආස කරනවා. නිවනට ආස කරනවා නිවන අවබෝධයට නැඹුරු සිතෙන් ඔහු වාසය කරනවා. ඉතින් ඒ විදිහට කටයුතු කරන කෙනාට බුදුරජාන් වහන්සේ පෙන්වූ විදිහට සියලු දුක් වලින් නිදහස් වෙලා නිවන අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේ පින්වත් අයට ධර්මය හොඳින් පිළිගත්තොත් ධර්මය හොඳට අහනවා නම් ධර්මය පිළිගන්නවා නම් ඉපදීමෙන් බැටකාපු මිනිස්සු ඕන තරම් මුණ ගැහෙනවා මේ අයට. ඉපදීම නිසා ලෙඩට ගොදුරු වූ අය ඉපදීම නිසා වයසට ගිපු අය ඉපදීම නිසා මරණයට පත්වෙන අය මේ අයට දිනපතාම පේනවා. නේද? ඒක තමයි ධර්ම ආબોධයට නිමිත්ත. අපේ මහබෝසතන් වහන්සේ පමණක් නොවේ ලෝකයේ සියලු බුදුරජාණන් වහන්සේලා ධර්ම අවබෝධයේ පිණිස මුලින්ම ලබා ගන්න නැත්නම් අඳුන ගන්න නිමිත්ත තමයි අප මේ කතා කළේ කුමක්ද නිමිත්ත ජරාවටපත් වීම ලෙඩවීම මරණයටපත් වීම මේ නිමිති මුල් කරගෙන තමයි ජීවිත අවබෝධය පිණිස අපගේ මහා බෝසතන් වහන්සේ වගේම ලෝකයේ බුදු බුද්ධත්වයට පත් සියලු බෝසත්වරුන් ජීවිත අවබෝධය පිණිස කටයුතු ආරම්භ කළේ ජීවිත අවබෝධය පරිපූර්ණ කරගත්තේ මේ නිමිති අසුරු කරගෙනමයි ලෝකයේ සියලු බෝසතන් වහන්සේලා සම්බුද්ධත්වයට පත්වීමෙන් පසු උන්වහන්සේලාගේ යම් ශ්‍රාවකින් වහන්සේලා බිහි වෙද්දී ඒ සීලු ශ්‍රාවකයන් වහන්සේලා බිහි වුණේ ඒ ශ්‍රාවකත්වය සම්පූර්ණ කරගත්තේ මේ දහම් නිමිති මුල් කරගෙනමයි. මොනවද ජරාවටපත් වීම, ලෙඩවීම, මරණයටපත් වීම කියන නිමිති මුල් කරගෙන. ඒ නිසා තමයි අපි ධර්මයේදී අහලා තියෙන්නේ මහ බෝසතන් වහන්සේ සතර පෙර නිමිති දැක්කා කියලා. ධර්මයේ පිණිස පෙර නිමිති කියන්නේ වට. ධර්ම අවබෝධයට එහෙම නැත්නම් ජීවිතාබෝධයට පෙරනිමිති මොනවද? වයසට යෑම, ලෙඩවීම, මරණය කියන දේ තේරුම් ගැනීම. අවබෝධ කර ගැනීම. එතකොට වයසට යෑම, ලෙඩවීම, මරණය කියන ධර්මතා අවබෝධ නොකරන කිසිවෙක් ධර්ම අවබෝධයට නැමෙන්නේ ධර්ම අවබෝධයට සුදුස්සෝ වෙන්නේ නැහැ. ශ්‍රාවකත්වයට සුදුසු වෙන්නේ නැහැ. ශ්‍රාවකත්වයට සුදුස්සෝ අයගේ ස්වභාවය තමයි ශ්‍රාවකයා ලෝකේ කොතනකවත් ඉපදෙන්න කැමති නැහැ. ශ්‍රාවක නොවෙන කෙනා ලෝකේ කොහේ හරි ඉපදෙන්න ආසයි. මොනවා හරි හේතුවක් නිසා ඉපදෙන්න කැමති. ඒකට හේතුව ඔහු ශ්‍රාවකෙක් නොවන නිසා. ශ්‍රාවකයා කියලා කියන්නේ ධර්ම අවබෝධයට එහෙම නැත්නම් බුදුරජාන් වහන්සේගේ ධර්මය අවබෝධ කර ගැනීම පිණිස වන ඒ පෙර නිමිති මූලික නිමිති ඔහු පිළි අරගෙන ඒ නිමිති උට මුණ ගැහිලා ඒ නිමිති ඔහුගේ සිතේ පවතිනවා. ඒ පෙර නිමිති මූලික නිමිති යම් කෙනෙකුගේ සිතේ පවතිනවා නම් ඔහු ඒකාන්තයෙන්ම ධර්ම අවබෝධයට සුදුස්සෙක් බවට පත් වෙනවා. ශ්‍රාවකත්වයට සුදුස්සෙක් බවට පත් වෙනවා. ඔහු ඉපදීමට අකමැති වෙන ලෝකේ කොතනකවත් ඉපදීම වර්ණනා නොකරන කෙනෙක් බවට පත් වෙනවා. ඔහු නිවන වර්ණනා කරන නිවනට ප්‍රිය කරන නිවනට නිවන කරා යන කෙනෙක් බවට පත් වෙනවා. ඔහු මෙලෝ වේවා පරලෝදි වේවා නිවන සම්පූර්ණත්වයටපත් කරගන්න ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. ඉතින් අපි සෙත්පත් වෙනවා මේ පින්නතුන්ට මේ අය බොහෝ කලක් තිස්සේ බණහන සීලාදී ගුණ ධර්ම රකින්න දම්පැන් දෙන ඊටාම සදහැවන්ත උපාසක උපාසිකාවන් අපි මේ අයට සෙත්පත් වෙනවා ආශිර්වාද කරනවා. ජරා මරණ ව්‍යාධි කියන ඇහැට පේන්න තියෙන ලෝකයේ කෙරවලක් නැතුව පේන්න තියෙන මේ ධර්මාබෝධයට පෙරනිමිති වන දේවල් නිමිටි කරගන්නට ඒ පෙරනිමිටි අඳුන ගන්නට අවබෝධ කරගන්නට වාසනාව උදා වේවා කියලා සෙත් පතනවා